ඊළඟට US මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මෙතනදී මේ මට දැනෙච්ච වැදගත්ම දෙයක් තමයි මේ කටපාඩම් කිරීම මේ කටපාඩම් කිරීම කියන එක අපේ අර පරණ තිබිච්ච පරණ කාලේ වගේ නෙමෙයි දැන් වෙනකොට ඒක ගිලිහිලා ගිලිහිලා ගිලිහිලා ගිහිල්ලා ඔව් දැන් මේ කටපාඩම කියන එකට කිසිම තැනක් නැති ස්වභාවයකටපත් වෙලා තියෙනවා ඒක අගේ කරන්නෙත් නෑ. ඒකට පුහුණුවක් දෙන්න යන්නෙත් නෑ. නමුත් දැන් ඔබ වහන්සේගේ මේ දේශනාව හද්දී මට තේරිච්චදී අර සම්පජාඤ්ඤය කියලා දැන් යමක් හිතන්න මොකක් හරි තියෙන්න ඕනනේ. දැන් අපිට හිතන්නේ මොනවා හිතන්නද නැත්තම් <laughs> මතක් වෙන්නේ නැත්තම් මතක් වෙන්නේ නැත්තම් එතකොට මේ මතක තියාගැනීම දැන් අපි ලෝ වැඩ සංගරාවේ අපිට මතකයි චූටි කාලේ අර කියනකොට මේ හිත ඇති කය නැති මඹලෝ හතර කි. ඔහොම ඉතින් දැන් මේ ඉන්නකොට අපිට අපි අපේ හිත යනවා කොහොමද කොහොමද මේක දැන් අර විමර්ශනය කරන්න. ඉතින් මේ මේකේ තියෙන වැදගත්කම දැන් ඔබ වහන්සේගේ ඔය ඔය ඔය දේශනාවේදී මට ඉතාම මේ මේ මේ හිතම ගිය කොටසක් තමයි දැන් අපි කරුණු මතක තබා ගත යුතුයි නේ. මතක තබා ගන්න නැත්තම් මේක මේ ගමනේ යන්න බෑනේ ඉස්සරහට යන්න බෑ. ඔව්. ඉතින් ඇත්තටම දැන් මතක තබා ගැනීම පිළිබඳව අද මේ අව탁සේරුවටපත් කරලා නෙමෙයි ඒක වෙලා තියෙන්නේ ඇත්තටම මතක තබා ගන්න ලොකු වෙහෙසක් ගන්න ඕනනේ. ඉතින් එහෙම අද සමාජයේ බොහෝ දෙනා එහෙම වෙහෙස වෙලා දේවල් අධ්‍යයනය කරන්න ප්‍රගුණ කරන්න එහෙම සූදානම් නැහැ. අඩුතරමින් අධ්‍යයන කටයුතු තියා මේ නිවන් දැකීම ගැන වුණත් එහෙම ಗುಣ පාරමිතා පුහුණු කරන්න, බෝධිපාක්ෂික ධර්ම පුහුණු කරන්න කිව්වන් පස්සේ ආ ඒව මේ නිවන් දකින්න ඒව අවශ්‍ය නැහැ. මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කියලා මේ 아무තු කලබලයකින් 아무තු කුලප්පුවකින් ඉක්මනට මේවා යටපත් කරගන්න ශනිකව නිවන් දකින්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් නිවන සම්බන්ධවත් එහෙම කටයුතු කරනකොට අවශේෂ අධ්‍යයනයන් ගැන කවර කතාවද? ඉතින් මේ හැම තැනකදීම ගොඩක් දෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ ඊටාම පහසුවෙන් දේවල් කරගෙන යන්න. ඉතින් ඒවට අද ක්‍රමෝපායනොත් සැකසීලා තියෙන තාක්ෂණයේ දියුණුව නිසා ඕන දෙයක් සැනකින් අන්තර්ජාලයෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ පහසුකම් වැඩි වෙනකොට ඒවා ධාරණය කර ගැනීමේ අවශ්‍යතාවය ගිලිනවා. දැන් ඔය සම්බන්ධව දැන් මම ආචාර්ය උපාධිය කරද්දී මගේ උපදේශකවරයා හොඳ උපදේශයක් දුන්නා මට. අපට හැමදේම එහෙම කටපාඩම් කරගෙන දැනගෙන මතක තියාගන්න බැරි වුණත් අඩුම තරමින් අපට යම් කාරණයක් සොයාගන්න ඕන වුණාම මේ කාරණය සම්බන්ධව මෙන්න මේ පොතේ තමයි ඇත්තේ මෙන්න මේ කොටසේ ඇත්තේ මේක සූත්‍ර පිටකයේ තියෙන කාරණා මේක විනය පිටකේ මේක අභිධර්ම පිටකේ මේක සූත්‍ර පිටකේනොත් මෙන්න මේ පොතයි මේකට බලන්න ඇත්තේ මෙන්න මේ සූත්‍රයයි මේකට කියවන්න ඕන එහෙම නැත්නම් අපි හිතමු යම්කිසි වචනයක් අපිට දැනගන්නොත් මේකට අසවල් શબ્දකෝෂේ බලන්නට ඕනේ. ඒක ඇත්තේ. එහෙම නැත්නම් මේක විශ්වකෝෂේ බලන්න ඕනේ. එතන මේ කාරණේ අනිවාර්යෙන් ඇති. අන්න ඒ විදිහට අඩුතරමින් අපට පාත් එකවත් ඒ කියන්නේ ඒ ඒ කාරණය අධ්‍යයනය කරන්න යා යුතු මඟ ගැනවත් අපට යම්කිසි වැටහීමක් තියෙන්න ඕනේ. එහෙම නැතිනම් ඒ යමක් අධ්‍යයනය කරද්දී එතනත් අසරණ වෙනවා. මොකද තොරතුරු ඕන වෙනවා. ඒ තොරතුරු සම්පාදනය කරගැනීමේ පැති පෙනෙන්නේ නැහැ. ඉතින් අතීත කාලේ ඔය සඳහා තමයි හැම දෙයක්ම කටපාඩමින් දරා ගන්නට පුහුණු කළේ. ඉතින් කටපාඩම් තියෙනකොට ඒ අවශ්‍ය වෙනකොටම සිහින දැන් පසුගිය කාල සීමාවේ අපට තදින්ම දැනෙච්ච දෙයක් තමයි දැන් අපි ධර්මදේශනාදිය කරනකොට කරන්න දැන් මේ පසුගිය කාල වකවානුවේ දැන් අවුරුදු දෙකක විතර වෙලේ ඉඳලා අපි ධර්මදේශනා කරනකොට විශේෂයෙන් සේස රූපවාහිනිය ධර්ම දේශනා කරනකොට අපි ආරාධනා කරන දායකයින්ට කියනවා ඒගොල්ලෝ කැමති මාතෘකාවක් අපට දෙන්න කියලා. ඒ මොකද එහෙම නැති වුණොත් අපි අර හැමදාම අපේ අවධානය යොමු වෙන්නේ එකම කරුණු ටිකක් කෙරෙහි. ඉතින් අර දැන් ශ්‍රාවකයාට අවශ්‍ය මෙන්න මේ ධර්ම කාරණේ මට පැහැදිලි කරලා දෙන්න කියලා කිව්වහම අපට සිද්ධ වෙනවා ඒ ගැන අධ්‍යයනය කරන්න. ඒ ගැන කරුණු ගොනු කරන්න. එතකොට අපේ දැනුම පුළුල් වෙනවා. ඊළඟට අපි අමතර ක්ෂේත්‍රයන් පිළිබඳව අධ්‍යයනය කරන්න යොමු වෙනවා. ඊට පස්සේ ඒ ශ්‍රාවකයාට මේක වැටහෙන්නේ කොහොමද කියලා වැටහෙන හැටියට කියන්න උත්සාහ කරනවා. ඒ පිළිබඳව යම්කිසි ප්‍රවීණත්වයක් ඇති වෙනවා. මේ විදිහට ශ්‍රාවකයාටත් ඒකෙන් යහපතක් වෙනවා. දේශකයෙක් හැටියට අපටත් යහපතක් වෙනවා. තවත් ඒ සම්බන්ධව අහන ගොඩක් දෙනෙකුට ඒකෙන් යහපතක් වෙනවා. ඉතින් දැන් ඔය සම්බන්ධව කටයුතු කරනකොට අපිට දැනෙච්ච ප්‍රධානම කාරණයක් තමයි දැන් ඒ වෙනස් වෙනස් මාතෘකා වලට කරුණු හොයනකොට ඒ සම්බන්ධව අපි දන්නා ටික තමයි මුලින්ම අපට සිහිපත් වෙන්නේ. එතකොට නොදන්නා කාරණා වලට යන්න ඉස්සෙල්ලා දන්නා කාරණාත් එක තමයි ගොනු කරන්නේ. ඉතින් ඒ සම්බන්ධව මොකක්වත් අපට දැනුමක් නැත්තම් මොකක්වත් ඊට අදාළ කාරණා ගැන අපේ මතකේ නැතිනම් අපට ඇත්තටම මේ මාතෘකාවක් ගත්තාම ඒක සැලසුම් කරගන්න විදිහක් නැති වෙනවා. හරි අසරණ වෙනවා. ඉතින් ඒ නිසා ඒ ධාරණය කර ගැනීම මතක තබා ගැනීම කියන එක එතරම්ම වැදගත් කාරණයක් වෙනවා අපට අධ්‍යන කටයුතු වලදීත් ඒක වැදගත් වෙනවා විශේෂයෙන් මේ සිහිය පැවැත්වීමේ කාර්යයේදීත් ඒක යම් සහායක් වෙනවා ඒක ස්වාමීන් වහන්සේ කොහොමද දැන් ඔය දැන් අර සියස රූපවාහිනියේ මමත් මේ ඇත්ත වශයෙන්ම මේ මෑත කාලෙක ඉඳන් තමයි ඒක ගොඩක් කල් ඉඳන් නම් නෙමෙයි දැනගෙන මේ ඒ දේශනාවල ඒ ඒ ඒ තරම් ඒ ප්‍රනීත ස්වභාවයක් තියෙනවා අහනකොට. ඒ ස්වභාවය තියෙන්නේ ඔන්න ඔය කියන මටත් මට හොට මට හොඳටම වැදිච්ච දේ තමයි ඒ ඒ ඔය තියෙන වෙනස. ඒ කියන්නේ මේ ඒ ඒ ඒ වෙනසට එතකොට උත්තර හොයන්නේ. එහෙම නැත්නම් අර උපවාසය කිව්වා වගේ හැමදාම ආ කුකුල්පනේ ආම්දුරන්ගේ බණ කිව්වම ඉතින් අර අර එතකොට නිකන් මේක නිකන් අර ඩල් ඇන් මොනටනස්. නිකන් එක්කම ඒ ආකාරයේ ස්වභාවයක යනවා. දැන් ඒක හරිම හොඳයි තමයි ඔව් ඒක තමයි ස්වභාවය මොකද දැන් අපේ අපේ මනස හැසිරෙන්නේ එක්තරා කෙටි සීමාවක් තුලනේ කෙටි වපසරියක් ඇතුළත තමයි අපි දේවල් කරන්න පුරුදු වෙලා තියෙන්නේ අපි භාෂාව හසුරවන්න පුරුදු වෙලා තියෙන්නේ යම්කිසි සීමිත වචන ටිකක් එක්කලා ඒ නිසා ඒ ඒ වචන තමයි අපි භාෂාව පරිහරණය කරනකොට පාවිච්චි කරන්නේ අපි වැඩ කරනකොට අපට අදාළ සීමිත වපසරියක තමයි දේවල් කරන්න අපි දේවල් කියනකොට අපට අදාළ සීමිත අපසරියක තමයි දේවල් කියන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අර අපි යමක් කරනකොට අපිට ඒ සුපුරුදුම ක්ෂේත්‍රය තුල තමයි හැමතිස්සෙම අපේ අවධානය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එයින් ඔබට යන්න නම් අපි වෙනස් මානයකින් වෙනස් කෝණයකින් වෙනස් අවශ්‍යතාවයක් මතු කරගෙන දේවල් කරන්න ඕනේ. එතකොට තමයි ඒක විවිධ පැතිවලට විහිදලා යන්නේ.